ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ ප්‍රශ්න විචාරත්මක වැඩ අවස්ථාවටපත් වෙලා තියෙන දවසේ ඒ නිසා අපි ආරම්භ කරමු වැඩමුළුව ප්‍රශ්න විචාරත්මකව සතිವಾರේ ලිඛිත ප්‍රශ්න වලින් අපි කුමුදුනගේ ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන විදිහට තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ප්‍රශ්න 17ක් තියෙනවා. එකෙන් දෙකක් ධර්මදේශනාව ගැන තව එකක් තියෙනවා සිහිනයක් ගැන ඒකත් කියවන්නද? අපි මේ කමටහන් ගැන ඉලිවෙන් පටන් ගනිමුකෝ. අතිගරු ස්වාමින් වහන්සේ අද උදෑසන පරයන්ක භාවනාව එම භාවනාවේදී නාසිකාග්‍රයේ ඉහළින් සතිය පිහිටුවා ඇතුළුවන පිටවන හුස්ම දෙස බලා සිටීමේ විනාඩි 3-4ක් එසේ බලා සිටියේදී එය චක්‍රයක් ආකාරයට අතරක් නැතුව වෙනස් වී යන සියුම් රූප කලාප ප්‍රවාහයක්සේ අද්දුටු වෙමි. සයනයකින් සැනකින් එය සියුම්ව ගොස් නැති වී ගොස් නැවත ඉහත ආකාරයටම අද්දුටු වෙමි. ඉරියව්වටම මාගේ සිත තිබූ බවත් එය ඊතා පහසු බවත් දැන්නු අතරම එක් පිටම වැලමිටට ඉහලින් මස් ගොබයට ඉඳිකටු වලින් සියුම් ආකාරයට අනින වාසේ අද්දුටු වෙමි. පිටතින් ශබ්ද වැනි බාධා කිසි තේරුනේ නැත. එක විටම සැනකින් හුස්ම පොදවල් දෙකක් පිට පිට ගියාසේ පැටලුණු බවක් දැනුනි. එය ඊතා සියුම් ඉක්කාවක් වැටනාසේ දැනුනි. ස්වල්ප වේලාවකින් නැවතත් හුස්ම පෙරසීම චක්‍රයක්සේ අද්දුටුවෙමි. මම දැන් ඉඳගෙන මෙතන සිටිනවා පමණක් දනිමි. ටික වේලාවක් සිදු දේ ගැන මෙනෙහි කළෙමි. ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේගෙන් කමඨහන් පිරිසුදු කිරීමක් ඊතා ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. ඔබ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේ කරන ශාසනික සේවාව වෙනුවෙන් ඔබ වහන්සේට පතන බෝධියකින් අමා මහ නිවන් සුවයම අත් වේවා. යම් වෙලාවක කයට හෝ ඉරියවට හිත ගියා නම් තමන්ට ඒක සහතික වෙන්න ඕන. දැන් මේක මේ සතියමයි හිත එළඹිලා තියෙනවමයි කියලා. ඒතරොට මෙතෙක් කල් තිබුණු අර සතිය තුන බාධාවල් නීවරණ පේන තෙක් මානක නෑ. ඒ වෙනකොට ලොකු ආත්ම විශ්වාසයක් එනවා. මේ දෙක සම සම වගේ එන්නේ. ඒක නිසා අර මුල් මුල් වෙලාවේදී ගොඩාක් පශ්චාත්තාප වී වැරදි වැරදි වැරදි වැරදි සතිය පිහිටියාට මට දැන් සතිය පිහිටියා කියන සහතිකේ ඉන්නේ. විශ්වාසයේ ඉන්නේ. විශ්වාසය ආපු ගමන් ඒ විශ්වාසයත් එක්කම කෙලෙස් වලට ඉන්න බැරි වෙනවා. ඉතින් ඒ දක්වම බලපාන්නේ ආත්ම විශ්වාසයමයි මේ භාවනාව. ඒ ආත්ම විශ්වාසයේ තහවුරු වීමමයි සෝවන් වෙනවයි කියලා කියන්නේ. තමන් පිළිබඳව තමන්ගේ සීල පිළිබඳව බුද්ධ ධම්ම සංඝ කෙරෙහි ශ්‍රද්ධාව පිළිබඳ අචල විශ්වාසයක් එනවා. ඉතින් එතකම්ම අපි සතිය කැඩුනා, නීවරණ වැඩි, රද්ද ඇහෙනවා. කීකේ අපි අර තමන්ම මේක විවේචනය කර කර ඉන්න එක තමයි තියෙන්නේ. ඒ නිසා මෙහෙම වුණාට පස්සේ පටලවිලි නැතුව නෙවෙයි. හිතවිලි නැතුව නෙවෙයි. ওই වගේ හිත හුස්ම රැලි දෙකක් එක වැරෙතර යන වගේ පටලවිලි නැතුව නෙවෙයි. නමුත් ඒ කාලේ ප්‍රශ්නක් විතරයි. දිගට කරගෙන කරගෙන යනකොට ඕවා පේනවා මේ වෙලාවට එන සායම්බරුවක් විතරයි මොනම කතන්දරයක්වත් ගොතලා වැඩක් නැහැ. ඒ කොනවාදී වුණත් අරමුණට යන්න පුළුවන්. මොනවාදී වුණත් ඉන්න හිටියවට යන්න පුළුවන් බව ආත්ම විශ්වාසය ඇති වුණාට පස්සේ ඒකටම අනුග්‍රහ කරන්න කියන එක තමයි කමඨාන් සුද්ධ කිරීම වශයෙන් කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ පිම්බීම හැකිලිම මූලික අරමුණ කරගත් මා පරියංක භාවනාවේදී මුල් විනාඩි 5-10 තුල පිම්බීම හැකිලිම තුනී වී නොපෙනී යයි. මුලින් එම අවස්ථාවේදී තත්පර 5ක් පමණ ගිය විට හිතාමතා හුස්ම ගන්නා මා දැන් තත්පර 20ක් 30ක් වනතුරු සිටියේ හැක. මෙම කාල පරාසය තුල ඉඳ හිට තත්පර එකක් හෝ දෙකක් පමණ වන දේ මතක නැත. පෙර පරිදි පිම්බීම හැකිලිම නැති වී යාමත් සමගම මුහුණ කට පිම්බෙන්නාක් මෙන්ද ඉහළ ඇදෙන්නාක් මෙන්ද දැනේ. මට බොහෝ විට අධික දුක් වේදනා එන්නේ විනාඩි 50කට පසුය. පරියංකේ පැයක් සිටීමට දැන් පුළුවන්. සක්මන් භාවනාවද පුරුදු ලෙස විනාඩි 45ක් පැය එකක් වම දකුණ ලෙස මෙනෙහි කරමින් කරමි. පතුල්වල ඇති වේදනා වඩා ප්‍රකටව දැනෙන නිසා ඒවාට සිත යොමු කර සක්මන් කිරීමෙන් මුල් විනාඩි 15ට පසු යම්තාක් දුරට සිත එකඟ කරගත හැක. දැන් මට ඇති ප්‍රශ්නය නම් ඊයේ හැන්දෑවේ සිට භාවනා කිරීම කිරීමට ටිකක් කම්මැලි ගතියක් ඇත. අද උදේ බලෙන් වාගේ පරයන්ක භාවනාව කිරීමට වාඩි උනේමි. මීට කලින් මට එසේ කම්මැලි වුණාම බුදුහාමුදුරුව පිරිණිවන් මංචකයේදී හඬමින් සිටි හාමුදුරුවන්ට දෙසූ බණ සිහි කළද දැන් ඒද මතක නැත. එපමණයි ප්‍රශ්නේ. තෙරුවන් සරණයි. මේකදී අර පරියන්කේ විස්තරයේදී විස්තර කරනවා මේ එක එක තැන්වල වේදනා කම්පන ඇදිලි ගතිය උඩට අදිනවරේ මේ කියලා. ඒ ස්වභාවයන් ඒ ධාතු භාව කට ඇදෙනවා බඩ ඇදෙනවා මූණ පිම්බෙන වගේ තමයි පේන්නේ. නමුත් ඒක අර මූණ කට බඩ අයින් කළ මේ පිම්බෙන බව ඇදෙන බව තද බව මෙලෙක් බව කියලා ධාතු මනස්කාර භාෂාවෙන් කතා කරන්න ගිය ගමන් මේක විශ්වගත වෙනවා. ඒක වෙන්න දෙන්නේ නැතුව තමයි කට පිම්බෙනවා මූණ ඇදෙනවා කියලා අර බබාගේ භාෂාවෙන් කතා කරනවා. ඉතින් ඒක Taman තේරුම් අරගන්න මේ ඇදෙන බවට, ඇදෙන ස්වභාවයට, ඇදෙන ගතියට හිත තිබ්බනම් මේ කයේ තමයි සිද්ධ වෙන්නේ. නමුත් මේ භාව ලක්ෂණ, ස්වභාව ලක්ෂණ, ගති වලට යනවයි කියලා කියන්නේ ජාත්‍යන්තර භාෂාවක්. ඒක විශ්වගත භාෂාවක්. ඒ නිසා මේ කටබඩ ඇදෙනවා, ඔළුව පිම්බෙනවා, කට පිම්බෙනවා කියන දේ තමයි. නමුත් ඒ ශරීරාංග සම්බන්ධ නොකර කියන්න පටන් ගත්තොත්, බලන්න පටන් ගත්තොත් තමන්න තේරෙන පටන් ගන්න මේක තමයි මේ මේ න්‍යාය ධර්ම පිම්බෙන බව තද වෙන බව ඇදෙන බව කම්පන බව චංචල බව දකින්න බැරි වෙන්න හේතුව අපි මේ කට පිම්බෙනවා බඩ පිම්බෙනවා අරක කම්පණ වෙනවා මේක කම්පණ වෙනවා කියන කතාව. ඒ නිසා මේක නිතර නිතර එනකොට මේ ප්‍රථමා ඒක වචන පුතම් පුරුෂයෙන් ඒක වචනේ කතා කරන්නේ නැතුව භාව ලක්ෂණ බලන්න පුරුදු වෙන එක ලොකු දෙයක්. ඒ වගේම නිදිමත ගතිය, කම්පල කම්මැලි ගතිය එනවනම් ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා. කෙලෙස් අඩු වෙන්න අඩු වෙන්න අර ජවය මොටිවේෂන් එක එහෙම නැත්නම් යමක් කිරීමේ ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඒතියෙදි භාවනා කරන එක තමයි දෙයියෝ බුදුන් වඳින්නේ. බ්‍රහ්මයෝ වඳින්නේ. ඒ නිසා මේක වැඩමුළු ඇතුළතදී මේ එපා වෙන ගතිය හම්බෙන එක හොඳයි. ඒතිෙදිත් බලන කාලසටහන කරනවා කියන්නේ රාජකාරියක් නෙවෙයි මේක දේවකාරියක් නෙවෙයි මේක සද්ධා සත්‍ච කිරියාවේ සම්පාදේ සතත අභ්‍යාසය කරන්න කම්මැලි වුණත් නැති වුණත් කාලසටහන හැටියට වැඩකරනද ඒකට තමයි ශික්ෂාව කියන්නේ ඒක සමාහලට ප්‍රඥා ශික්ෂාවට වැටේ ඒකට අයින් වෙලා හිටියොත් බුබ්බඩකම කම්මැලිකම නීරසකමට වැටෙනවා ඒ නිසා මේක සාදර වෙන්න මේ කෙලෙස් අඩු වෙනකොට හැටියක් කියලා මම මේක බලාපොරොත්තුෙන් තමයි හිටියේ කියලා ඒතියෙදි කාලසටහන කරනකොට ඔක තේරෙන්නේ නැහැ කොහෙන් ඉවර වෙනවද කොහෙන් පටන් ගන්නවද ගරු කටයුතු ස්වාමින් වහන්සේ මම නවකයෙක්මි උදරයේ පිම්බීම හැකිලිම බලමින් භාවනා කරමි සමහර දිනවලදී සිත එක්තෙන් කරගෙන භාවනාවේ යෙදීම ඉතාම අසීරුය ඊයේ සවස සිත එක්තෙන් වුවත් අද උදේ වරුවේ නම් කෙසේවත් සිත එකතැන් උනේ එක්තැන් නොවිය. උදරේ පිම්බීම හැකිලිම බලමින් සිටියේදී ෂණිකව වෙන සිටිවිල්ලකට යයි. ඒ බව දැන නැවත ආපසු උදරයට යොමු කරමින් භාවනාවේ යෙදෙන විට නැවත සිත වෙන තැනකට යයි. මේ නැවත ෂණිකව උදරයට යොමු යොමු කරමි. ඒ සිටිවිලි මේ අපාවට දේ ගැනමය. මොනවාද කියාවත් මතක නැත. සිත එක්තැන් කර ගැනීමට උපදෙස් පතමි. සක්මන් භාවනාව. දකුණු පාය ඔසවමි, තබමි, වම් පාය ඔසවමි, තබමි යන්න හොඳින් කළ හැක. වම් පාය ඔසවමි, ඉදිරියට ගෙන යමි, තබමි. දකුණු පාය ඔසවමි, ඉදිරියට ගෙන යමි, තබමි. යන්න සිත පිට යා නොදී සක්මනේ යෙදීමට කළ හැක. පරියංක භාවනාව සාර්ථක කර ගැනීම සඳහා ඔබ වහන්සේගේ කරුණාබර උපදෙස් පතමි. අප සඳහා ඔබ වහන්සේ මේ කරන සත්කාරයට සත්කාරයට ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ පතමි. පතන්නා වූ බෝධියකින් අජරාමර නිර්වාණ සම්පත්තියද සාක්ෂාත් වේවා. මේකට ආදර්ශය ගන්න පුළුවන් පරියන්කේට සක්මණෙන් සක්මණෙන් වම දකුණ ඔසෝනවා තබනවා ඔසෝන යවනවා තබනවා කියනකොට හිත අරමුණේ පිහිටන ගතියයි පරියන්කේ හිත ගන්න නැති වෙන්න වර්ධින්න තියෙන හේතුව මේ හිත එකතෙන් කරන්න දඟලන දඟලිලි. හිත එකතෙන් කරන්න යන්න එපා. හිත යන තැන මොකද්ද කියලා බලා ගන්න එකයි කරන්න තියෙන්නේ. ඒ නිසා පොත් බැීම විතරයි මෙතන අවශ්‍ය කරන්නේ. ලාභ පාඩු මනින්න අවුරුද්දට ඉවර කරන accounting ඕනේ නෑ මට. මට ඕනේ book keeping විතරයි. ඒ නිසා ඉඳගෙන ඉන්නකොට කොතෙන්ද කොතෙන්ද හිත ගියේ. යන යන වෙලාවේ ඒ හරිමුණෙන් පිටපැනලා යනවනම් අර වගේ තමන්ට අරමුණට ගන්න ඕනේ නම් හිතනකෝ හිතන වෙලාවට හිතනවයි කියලා මෙනෙහි කරන්න. රිද්දෙන වෙලාවට රිද්දෙනවයි කියලා මෙනෙහි කරන්න. නැත්නම් සද්ද ඇහෙනකොට සද්ද ඇහෙනවා කියලා මෙනෙහි මෙනෙහි කරලා ආපහු අරමුණට ගන්න ඉති යන යන තැන ලකුණු ගන්නවා මිසක පොත් බැීමක් මිසක් එකලස් කරන්න උත්සාහ කළොත් ඉතින් අසාදා මේ බලාපොරොත්තු සුන්වීමක්ම තමයි වෙන්නේ. ඒක නිසා ඒ මේ සම්පූර්ණ මේ ආකල්පෙම වෙනසක් ඇති වෙන්න ඕනේ. අපි මෙතනදී සමාජයකට හෝ හිතේක තැන් කිරීමට උත්සාහ කරන්නේ. හිතේ තියෙන මේ පණින ගතිය දැක ගන්නයි, හිතේ ස්වභාවය දැක ගන්නයි, ඇති හැටිය දැක ගන්නයි. ඉතින් මේක නා කැමැතිද කෙටි කට උත්තරයක් දෙන්න වෙනසට වැඩිය හිතේ ගතිය මට දැන් පේනවායි කියලා. හිත චපල බව, වහා වෙනස් වෙන සුළු ගතිය, විශ්වාස කරන්න බැරි ගතිය වෙනසට වැඩිය Taman දන්න ගතිය ඒකාග්‍ර ගතිය නැති වුණාට එකඟතාවය නැති වුණාට හිතේ චර්යාව වෙන්දට වැඩිය දන්න ගතියක් තියෙනවද කියලා මං ආතයි ඒ කටහඬ අහන්න. ස්වාමීන් වහන්සේ මට දැන් කලින් දිනවල <coughs> භාවනා කරනකොට හිත හිත කෙලින්ම ගියා ඒ සමහර අවස්ථාවලදී හයියෙන් යනවා බඩ උදරයේ හයියෙන් ගහනවා ගහනවා තේරෙනවා ආයේ සාමාන්‍ය ගානට එනවා ආයේ අඩු වෙලා යනවා නොදැනීම යනවා ආයේ ක්‍රමයෙන් ওই වගේ ඒ ආයේ වැඩි වෙනවා ඔය ඒක කලින් තිබුණා මේ දිගටම ඒක බල බල තමයි හිටියේ මේ ඊයේ පෙරේදා ඉඳලා ටිකක් ඒකේ වෙනසක් තිබුණා. ඊයේ හවස ස්වාමීන් වහන්සේ එක භාවන මෙතන ඒ භාවනා කරනකොට නම් සම්පූර්ණයෙන් මේ පෑම හරියට කරන්න පුළුවන් වුණා. දැන් අද උදේ තමයි ටිකක් මට ඔය භාවනා කරනකොට ශනිකව යනවා ආය එදලා ගන්නවා ආය ඔය විදිහට කරගන්න මද උදේ වෙනස් වුණා. ඒකයි මම මේ. එතකොට මං අහපු ප්‍රශ්නේ මොකද්ද කියලා මතකද? මෙතෙන්ට ආවේ මොකටද කියලා මතකද? ඔය ටික නම් ලියවිලා තියෙනවා මං අහපු ප්‍රශ්න මතක් කරන්න පුළුවන්. මම ආයි කියන්නේ මේක අහගෙන ඉන්න වෙනදට වැඩිය හිත එහෙම යන බව පේනවද කියනයි මට දැනගන්න පේනවා. එච්චරයි මට උනේ එච්චරයි. ඕගොල්ලෝ මොනවා ඉල්ලුවත් මට ඒක දෙන්න විදියක් නැහැ. මම කියන්නේ හිතේ ගතිය පෙන්නලා දෙයි. උදේ එක විදිය, හැන්ද එක විදිය. තමාට ආනපනත් එක්ක වට පිම්බි මැකිලිමත් එක්ක නඩ රස්ති අතු ගන්න. කොයි එකටත් සමාන ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. මේ කන පින්දම තමයි හොරිකට ගතියට ඉట్లా දෙන්නේ. ඒක නැතර කරන්න බෑ. නැතර කරන්න හේතුව මොකද අර ඒකාග්‍රතාවයේ තියෙන කෑදරකම. ඒක මම විතර දන්න මිනිහෙක් මුළු ලෝකෙම නැහැ. මම දන්නවා මේ කට්ටියට දුන්නට මේ මේ කෙලින් බලන්න ගියා කියවට වරපැත්ත බලන්න යන්නේ. ඉතින් ඇක්සිඩන්ට්. කෙලින් බලන්න වෙනදට වැඩිය හිතේ හිත චපලකම අරමුණක ඉන්නේ නැති ගතිය උදේ තිබුණ එක හෙට නැති වෙන එක ඕක තමයි අනත්තයි කියලා කියන්නේ. එතකොට අපි මේ ඒකාග්‍ර උනේ නැහැ කියන එකට සාපේක්ෂව බලන්න ගියොත් මේ වැඩමුළුවෙන් කිසිසේත්ම ලාභයක් වෙන්නේ නැහැ. මේක ඒකාග්‍රකමට දීපු වැඩ පිළිවෙලක් නෙවෙයි. මේකෙදී තියෙන්නේ සතිය. හිත කොහෙ ගියත් යන බව දන්නවනම් ලකුණු ලැබෙනවා. ඉස්සර සෑහෙන වෙලාවක් මේ මේ හිත ඔහේ කල්පනා කර කර යනවා ටීවී එක බලන්න වගේ. දැන් එහෙම නැහැ. දැන් ශ්‍රණිකයෙන් ආපහු එන ඇදලා ගන්න. කොහොම හරි එයාගේ චර්යාව මේකට බුදුහන් කෙනෙක් ගතිය කියලා. ඒ යන ගතිය මෙතෙන්ලා මෙතෙන්ට යන ගතිය හොඳට බලාගෙන ඉන්න. ඒක කීකරු වෙන්නේ බලුවට පස්සේ. බලන වෙලාවේදීම පශ්චාත්තාපයෙන් බැලුවොත් ගමනක් ඇත්තේ නැහැ. අපරාධේ පෙට්‍රල් පිච්චන විතරයි කාලය ගත වෙනවා විතරයි. දැන් toy කතා කරන්නේ සම්පූර්ණ පශ්චාත්තාපයකින්. මට නිකන් දෝකයි වගේ. ඒකත් එක්ක ගමන නැහැ. පිලුණු වෙලා තියෙන්නේ. මේ ඇඹුලක් කන්නේ. මේ පැංගිරි රහක් කන්නේ. වින්දට වැඩි හිත කඩප්පුලි ගමේ යනවා. රස නන්නත්තර වෙන රස්තියාදු වෙන මේක දන්නකමට සතුට වෙන්නේ તો කද්දාවත් ඉදිරියට යන්න හම්බෙන්නේ නැහැ ඒ නිසා ඒක ඇති හැටි කියලා දැනගන්න මට ওই කරන ඒකාග්‍රතාවය ඒක නිකන් හැබැයික් ඒකට කාමේ කියලා කියන්නත් පුළුවන් ආශාවක් ඒක ඉෂ්ට වෙන්නේ නැහැ ඉෂ්ට වුණොත් හොඳයි නෝ හිත යන ගතිය බලන්න කොහෙද කොහෙද මෙයා යන්නේ කියලා එච්චරයි දැන් අංජනම් බලන මිනිහයි අංජනම කියවන මිනිහයි දෙන්නේ කියවන මිනිහට පේන්නේ නැහැ බලමිනියට කියන උඹට ඉව ඕන උඹට හනුම යන තැන කියපන් මට. ඔය හනුම යනවා. ඒ ගුරා තමයි කියවන්නේ මේකෙන් මේක අදහස් වෙන කියලා. අන්දන බලන මිනිහට තියෙන හනුම යන දිහා කියන එක විතරයි. මේකෙත් අපි හනුම කියන්නේ හිතට. ඉතින් අන යන තැන දිහා බලලා හුතුවට විස්තර ගන්න ඒ කාටවත් කරන්න බෑ. තමන්ම කරන්න ඕන නමුත් ඒකට ඔක්කොමත් කරලා පශ්චාත්තාප වෙනවනම් වතුර දාහක් ඇදලා කලී බින්දා වගේ. තේරුම් ගන්න පුළුවන්ද? තේරුණා. කියව බලන්න තේරිච්චද මොකද්ද කියලා? හිත යන හැටි තමන් ඒක දැනගන්න කියලා කියන්නේ. ඒ කියන්නේ යන බව දැනගන්න. කන පින්දම් ගන්නසු කියන්න අප්පා පැංගිටි භාෂාව නැතුව නිකන් මේ පැණි රස භාෂාවකින් චරිචුරු ගන්න නැතුව gedarathore ඒව අල්ලපු gedette කියන වගේ නැතුව මේක බුද්ධ කෘත්‍යයක් නේ අපි කරන්නේ. බුදුහාමුදුරුවෝ අපිට දීලා තිනවා හිතට යන්න අරපන්. පුළුවන් නම් මේකේ තියපයි ඒක වෙනම කතාවක්. යන ඕන තැන ධර්මයේ ඒක ලියන්න පුළුවන් නම් ඒක ලොකු පරිත්‍යාගයක්. ඒක ලොකු සද්ධර්මයට කරන ගෞරවයක්. හරි අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව ඊයේ සවස 3ට පරයන්ක භාවනාවට වාඩි වී මම මෙතන මම මෙතන මෙසේ සිටීමේ සිතා ආනාපානයට සිත යොමු කළෙමි මට ඊතා හොඳින් හුස්ම ඉහළ පහළ යනවා දැනුනි මෙසේ ටික වේලාවකින් වේලාවක් සිටින විට මගේ බෙල්ල පිටපස සිට පිටපැත්ත පැත්තේ තුනටිය දක්වාම ඉවසිය නොහැකි වේදනාවක් දැනුනි. එය පිට පිච්චෙනවා වාගේය. ඊට පසු මස් පිඩු ගැල ගැලවි ගැලවි යනවා මෙන් දැනුනි. හිසද ඊතා තදින්ම වේදනා දැනුනි. නාසයේද හිරවි ඊතා අමාරුවෙන්ම හුස්ම ගත්තේ. ඊතා අමාරුවෙන් මම හුස්ම ඉහළ පහළ යන බව දැනුනි මට. මා හොඳ සිහියෙන් සිටි බව දනිමි. ඉන්පසුව ඒ සියල්ල තුනී වී ගොස් මට මට සංසුන් බවක් ඇතිවිය. මා ඇස්සර බලන විට පෑයකුත් විනාඩි 40ක් ගත වී ඇති බව පෙනුනි. ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට දරුවන් සරණයි. ඔය කිත්තර නහයත් අද වෙනවා. පිටේ දැවිල්ලක් එනවා. ඔළුව තද වෙනවා කියන එක තද වෙන ගතිය, දැවිලි ගතිය, හිර වෙන ගති මිසක් මේ නහයයි පිටයි කොන්දයි අයින් කරලා කතා කරන්න ගියාට පස්සේ තේරෙවි මේ ධාතු මනසිකාරයක් වෙන්නේ. නමුත් මේක ධාතු මනසිකාරයක් තේරෙන්නේ නැහැ මේ නහය තද වෙලා හුස්ම ගන්න බැරි වෙනවා කියනකොට. පිටේ දැවිලි ගතියක් තියෙනවා තුනටි අමාරුවක් කියනවා නේද? දැවිල්ලක් තියෙනවා, තදවිල්ලක් තියෙනවා, හිරවිල්ලක් තියෙනවා කියලා ඒ ගති වලට ස්වභාවවලට භාවවලට හිත දැම්මනම් මේ ශාරීරියේ ධාතු මනස්කාරය වෙන්නේ නැතුව කොහෙ පෙන්වන්නද? ඉතින් මේ විදිහට ධාතු මනස්කාරය වෙන්නේ හැම වෙලාවෙම ඒකට වෛර කරනවා නම් එහෙම නැත්නම් ඒක නුරුස්නාගතියෙන් බලනවා නම් යොතෙන්ද ගිහිල්ලා නතර වෙන්න වෙනවා භාවනාවේ. ඒ නිසා මේ පේන දේවල් ඒ භාව වශයෙන් දකින්න ස්වභාව වශයෙන් දකින්න ගති වශයෙන් දකින්න කියලා මේ තද වෙන ගතියක් මට නහයේ තීරුණා. පිච්චෙන ගවක් මට කොන්දේ තීරුණා. තද වෙන ගතියක්, හිර වෙන ගතියක් ඔළුවේ තේරෙනවා කියලා ඒ ගති, ඒ භාව, ඒ ස්වභාව වශයෙන් කතා කරන්න ඉගෙන ගන්න. ඒසර අපිට කතන්දර ගොතන්න බෑ. මොනම කතන්දරයක්වත් ගොත කතන්දරේ ගොතන්නකොට අරුල් නන් දාන්න ඕන. ඒ නිසා ඒ ස්වභාව භාව ලකුණු යන්න කිට්ටු කරලා තියෙන්නේ. අන්න ඒ පැත්තට යොදලා භාවනාවත් ওই විදිහමයි යන්නේ. නමුත් වාර්තා කරනකොට ඒ පැත්තට බරව ලියන්න පටන් අරගත්තොත් තමයි තේරෙවි. ඔච්චර වැල්වට අරන් නැතුව කාරණාව කෙලින් ලියන්න පුළුවන් ගතියක් එනවා. ශරීරේ තියෙන සෙනෙහසක් නැහැ එතකොට. ජීවිත ආසාවක් නැහැ. පේන්නේ ධාතු ගුණ විතරයි. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ සතිය නොකඩවා පැවැත්වීම. සතිය දාමයක්සේ පැවැත්වීමට උත්සාහ ගත්තත් යම් යම් අවස්ථාවලදී ඒ එසේ නොවන බව සිතට දැනේ. gedara dore uyena pihena අවස්ථාවේදී හා රාජකාරී කරන වෙලාවේදී අහම්බෙන් මෙන් අහම්බෙන් වෙන සිද්ධීන් වලදී එම ඉරියව්ව හෝ එම කරමින් සිටනා වැඩේ වෙනස් කිරීමට හේතු වුවහොත් ටික වේලාවක් යනතුරුම පළමු අරමුණට එනම් මූලික අරමුණට ඒමට බැරි වෙයි. එම කාලයේ සතිදාමයේ කැඩීමක් සිදු වෙනවාද බව කරුණාවෙන් පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිරුක් නිරෝගී සුව පතමි. තෙරුවන් සරණයි. ඔච්ච මේක ගෙදර දොරත් නෙවෙයි දැන් අපි ඉන්නේ රාජකාරී තැනක් නෙවෙයි. මෙහෙදි මොකද වෙන්නේ කියලා මම කැමති දැනගන්න. මෙතන ඉඳගෙන ගෙදර ගැන හිතනනම් අනිවාර්යයෙන්ම බොම්බෙලුකෙන් කල්කටා තමයි. ඒක නැති කරන්නයි අපි මේ මේ වාතාවරණය හදලා දීලා තියෙන්නේ. ඒත් තාම ඉන්නේ ගෙදර හිත. තාම මේ මැල්ලුම් ලියනවා. ඒව ගැන ප්‍රශ්නත් අහන. මමත් මෝඩයා වගේ උත්තරත් දෙනවා. කරුණාකරලා අහන්නේ කීප එක්කනට මෙහෙ ඉන්නකොට පරියන්කේකදී හෝ සක්මනකදී හෝ මේ වගේ වෙච්ච සිද්ධියක් තියෙනවා මම මෙච්චර බනින්නේ නැහැ. අයියෙන් කතා කරන්නේත් නැහැ. ඒ නිසා වැරදිච්ච වැරදිච්ච සේරම කුණු කන්දල් ගෙදර ඉඳලා ගෙනල්ලා දැන් මේ හතරමං හන්දියේ පහරනවා. කක්ක කරනවා. එපා වර්ණ කුණු කන්දල් අදින්න. අනිත් අනිකටි ගොළුත් සවුත් වෙනවා. එනිසා මෙහෙදි වෙච්ච කතාවක් කියන්නේ අපි මෙහෙදි අම්මතු ළමෙක් මං උපන්න සාධිකට අසංකර. වෙන තැනකදී හම්බෙච්ච ළමයි ගැන මට බෑ ඒවට අසං කරන්න. කරුණාකරලා මේ කුණු කුණු කන්දල් ගේන්න එපා. ගේනවා නම් අර පල්ලෙ සෙල්ෆෝන් එක වගේ සීල් කරලා වාරදිලා ඉන්න සේප්පේ දාලා දෙන්න යනකොට ගියන්. භාවනා කරන්න අප්පා මෙහි ආවට පස්සේ වැල්වට අරන් කතා කරන්න එපා. හොඳයි. ගෞරවනීය ස්වාමින්වහන්සේ භාවනාව සඳහා තෝරාගත් කමඨහන අරමුණට අනුව පරියංකේදී සක්මන් භාවනාවේදී මම දැන් මෙතන යන වර්තමානයේ සිත පිහිටවන පිහිටුවා පවත්වා ගැනීමේ හැකියාව දියුණු වෙමින් පවතී. පිටස්තර ශබ්ද ශාරීරික විඳීම් හා සිතුවිලිද බාධක ලෙසත් ලෙසින් පැමිණියත් සති මාත්‍රාව දිගට පවත්වා ගැනීමේ පුහුණුව ඇත. එහෙත් ඇතැම් විට සතියට බාධා පමුණුවන ඉහත බාධකයන් නිසා සිත අයාලේ දුවන අවස්ථා ඇත. එම සිදුවීම් දිගේ කතාන්දර ගොතමින් සිත අයාලේ යයි. එවිට එක්වරම මූලික අරමුණෙන් සිත පවත්වා ගැනීමට සතිය උපකාර වේ. එහෙත් සිත නන්නත්තර වී අයාලේ ගොස් සැරිසරන විටදී ඒ බව දැන ගැනීම පිළිබඳව හරි අවබෝධයක් මා තුළ නොපවතී. කාරුණිකව මේ කාරණේ පිළිබඳ පැහැදිලි කිරීමක් කර දෙන සේක්වා. මේකට උත්තර දෙනකොට ඉස්සෙල්ලා එක අපේ කරනත් උත්තරේ හම්බ වෙනවා මං කියන කනගාටු වෙනවා. කෙසේ නමුත් පිට ගියයි කියලා හිත නන්නත්තරුණයි කියලා දැනගන්න බැරි ඒකට අකමැති නිසා. ඒකට ද්වේෂ කරන්න නිසා. ඒ නිසා යම් වෙලාවක හිත අරමුණේ තියෙනකොට අරමුණේ ඉන්න බව, gedara බව දැනගන්නේ යම්සේද ඊට සාපේක්ෂව පිට ගියයි කියලා දැනගන්නව ෂුවරකටම. නමුත් ඒකට ද්වේෂ කරන එකනේ අපි කරන්නේ. හිත පිට ගියයි කියලා කියන්නෙම පැංගිරි බාධාවෙන්. චෝදන ස්වරූපේ. ඉතින් ඒ නිසා ඒක දැනගන්න විදියක් නෑ. නිසා කවදා හරි කියන්න හිතා ගන්න මෙහෙම gedara ඉන්නකොට නැත්නම් අරමුණේ ඉන්නකොට අරමුණේ තියෙන සතිය දැනගන්න රටේදී බොහෝම සෙල්ලක්කාර වැඩක්. ලොකු සම්පජාඤ්ඤයක්, ලොකු යෝනිසමංසකාරයක් ඕනේ පිට ඉන්න වෙලාවේදී පිට ඉන්න බව දැනගන්න. ඒක දැනට කරනවා. නමුත් ඒක දාන්නේ කුණු බාල්දියට. ඒක දාන්නේ හමස් පෙට්ටියට. ඒ නිසා ඒ තොරතුරු අහක යන, ওই තොරතුරු අහක යන කවදාකවත් නිවන් ලබන්න බෑ. ඒ නිසා පිට ගිය වෙලාවේ පිට ගිය බව දැනගන්න එක අරමුණේ ඉන්නකොට අරමුණ බව දැනගන්නට වැඩිය ශ්‍රේෂ්ඨයි කියලා විපස්සනා වේදී වර්ණ ගන්න වෙනවා. ඒක කරන්න දෙන්නේ නැත්තේ සදාචාරය. ඉතින් ඒ නිසා හිතන මේ පිට ගියාම ඒ ගැන කනගාටු වෙන එක සදාචාරය කියලා. ඉතින් ඒකට ලස්සන ප්‍රශ්නේ කොට ගොනු වෙලා තියෙනවා. ඉස්සෙල්ලා එක්කනත් මම හිතන්නේ ඉසමොල දනවැති මේ ප්‍රශ්නෙට උත්තර දෙනකොට. කෙසේ නමුත් පිට ගිය වෙලාවේදී පිටකව දැන ගැනීම මගේ ජීවිතේ ලොකුම ජයග්‍රහණය කියලා ඒකට සාදර වෙලා යන්න ටික කාලයක් යනවා. ওই බැංගිර ගතිය ගිහිලා කහට ගතිය ගිහිලා තේරෙන්නේ. ඒකට තේරෙයි මම ඉන්නේ දැන් පිටගෙම පිටගෙදරක ගෝචර භූමියේ නෙවෙයි අනතුරුදායක ඉන්නේ. කමක් නැහැ. දැනගත් එක වටිනවා කියලා. ඉතින් ඒක නිසා මේ තොරතුරු වලට කරන කෙනහිල්ල එල් ගෙදෙට්ට එන මෙච්චර වටන සාදර තොරතුරු අරගෙන තැපල් කරාට ගහලා එලවලා තියෙනවා. ඌට ගහලා වැඩක් නැහැ. ඌ බාහිර ගන්න ඊට පස්සේ තමයි පණිවිඩය හම්බෙන්නේ. පණිවිඩය කිව්වට පස්සේ තමයි අන්තර්ගතය තේරෙන්නේ. ඒ නිසා හිත පිට ගිය වෙලාවේදී ඇතුළේ ඉන්නකොට ඇතුළේ බව දැනගන්නා වගේම 100ට 100ක්ම ඥාණය හැකියාව මනස මොලේ තියෙනවා. ඒකට සාර මේ ඇතුළේ ඉන්නකොට ඇතුළ බව දැනගන්නා වගේම සාදර වෙච්ච දවසේ නිවන කියන කෙච්චර ඇත නෙවෙයි. ඒ නිසා ඒකට සාදර වෙලා ඒක ඒකට ලෑස්ති මනසකින් යන්න එතකොට ලොකු විප්ලවීය දියුණුවක් ඇති වේ භාවනාව. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. පසුගිය දින තුන කාලයේදී පරයන්ක භාවනාව ප්‍රධාන වශයෙන් සිහියෙන් කය දෙස බලා සිටීම ලෙස පැවැත් වූ අතර සතිය හොඳින් පිහිටිය නමුත් භාවනාව උදාසීන නීරස ස්වභාවයක් විය. එහෙත් ඔබ වහන්සේගේ උපදෙස් අනුව ශ්‍රද්ධාවෙන් කය කෙරෙහි සතිය පැවතු අතර සිත සැඟවි යාමේ ස්වභාවයෙන් භාවනාව නොදිනී යාමද වරින් වර මේ අතර සිදුණු බව නිරීක්ෂණය කළෙමි. ඊයේ සවස් වරුවේ සිට පරයන්ක භාවනාවේදී සිත තදින් සතිමත් ලෙස සමාධිමත් වූ අතර විටක සිරුරේ වූ සැහැල්ලුව නිසා කයේ සිදුවන කුඩා දැනීම් රිදීම් නොදැනීම් ගිය අතර කයේ ප්‍රධාන වෙනස්කම් ආදිය ගැන ඊතා සතිමත්ව පසුවීමි. උදාහරණ සිරුර හා හිස ඉදිරියට නැමීම. විතක සතියෙන්ම භාවනාවෙන් නැගිට ජලය පානය කර නැවත වාඩි වී භාවනාව එම මට්ටමේම සති සමාධි දක්වා නැවත පිහිටන තරමට සතිය සහ සමාධිය ඊටා බලවත් විය. භාවනාව අවසානයේදී නිරීක්ෂණය කළ විට වැලමිටින් පහළ අත තද ස්වභාවයක් ගෙන ඇති බව නිරීක්ෂණය විය. මෙම තද ස්වභාවය අත අවසානයේදී තද වීම නිසා සිදුවෙන සිදුවිනී දැයි බලීමට ඊළඟ වාරවලදී අත නැවත ගන්නා ස්ථානය වෙනස් කළද නැවත භාවනාවේ නැගී සිටින විට එය එසේම සිදුවී ඇති බව නිරීක්ෂණය විය. සක්මන් භාවනාව. පයේ පහළ කොටසේ සිට කුහුඹියන් මුළු කය කොටස් දෙකක් ලෙස sorry. පයේ පහළ කොටසේ සිට ක්‍රමයෙන් මුළු කයම කොටස් දෙකක් ලෙස ගෙනෙමින් සක්මන කරගෙන ගියමි. නමුත් කලින් අධ්‍යක් ඇති අන්දමට මුළු කයම එක්වර නිරීක්ෂණය කරමින් සක්මන කරගෙන යාමට දැරු උත්සාහය ඊතරම් සාර්ථක නො වූ අතර ප්‍රථම වර අධ්‍යක්ීමෙන් සිදු ලෙස දීර්ඝ කාලීනව පැවැත්විය නොහැකි විය. නමුත් කය ප්‍රධාන ලෙස කොටස් දෙකක් ලෙසගෙන වම දකුණ මුළු සිරුරම නිරීක්ෂණය කරමින් සක්මන් භාවනාව දිගටම කරගෙන ගියමි. ඔබ වහන්සේගේ අදිෂ්ඨානයේ මෙම භවය තුලදීම සාක්ෂාත් වේවා. තෙරුවන් සරණයි. අවුල්ෙච්ච මනසකින් අදිෂ්ඨානයක් දෙන්නේ මට හැබැයි. ලියලා තියෙන වාක්‍ය ඔක්කොම නිකන් කත්තු කර්ම ගැලපිලා නැහැ. මුළු කය වශයෙන් බලන්න පුළුවන් කියලා එක වාක්‍යයක් තියෙනවා බැරි උනායි කියලත් එක වාක්‍යයක්. ඒකල කියන ඔබ වහන්සේටත් එසීම වේවා මට නිකන් පැකයිලා එනවා ගන්න ඕවා දෙනකොට. ඒක නිසා කරුණාකරලා මේක අරන ආපහු කියවන්න මේ භාවනාවේ එනදී අත තද වෙලා තියෙනවා. ඔක අත වෙනස් කරන එක බාර ගන්න. ශරීරේ පේන කැරි දෙකන එක බාර ගන්න ඊට පස්සේ අන්තිමට ඔක්කොම ගොනු වෙනවා. අපි රත්නපුරා බාරෙන් ගියත් මස්කෙලි පැත්තෙන් ආවත් පත්මෙට යනකොට ඒක පත්මේ තමයි. එනකොට පාරවල් දෙකක් වගේ පේනවා. ඉතින් මුලදී ඔය දෙක එකතු කරන්න බෑ. උඩට යනකොට යනකොට උඩහට එන්න එන්න ලඟ වෙනවා. ඉතින් අර මුලදි මුලදි වෙනවා මේ විදිහට මනින්න කිරන්න ගත්තොත් භවන ගලණය නැත්නම් සුමුදු බව කැඩෙනවා. ඒ නිසා ඒකට අපි කියනවා තර්ක මනස. ඒකට අපි කියනවා මේ චින්තාමය ඥාන කියලා හරිම සරපරුසයි. හරිම ගොරෝසුයි අර ක්‍රමිකව සිද්ධ වෙන ප්‍රත්‍යක්ෂ ඥානයේට චප්ප කළා දාන. ඒ නිසා භාවනා යන හැටි හොඳයි කියලා හිතාගෙන හරි කියලා හිතාන වැල යන පැත්තට මැස්ස ගහන්න මැස්ස යන පැත්තට වෙලා රින්න යන්න එපා. වැලට වැල විදියට මැස විදියට වැල යනවට වැඩිය වැල යන්නේ අවුව තියෙන දිහාවට හොයාගෙන. ඒ පැත්තට මැස ගහලා දෙන්න සරල භාෂාවෙන් කියනවනම් එච්චරයි කියන්න තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ මම දැන් මෙතන හිඳගෙන සිටිනවායි සිතා හිඳගෙන සිටිමි. මාගේ පසුපස පෙදෙස කොට්ටයට තෙරපි තිබීමත් පාදයන් පොළවට තද වී තිබීමෙනුත් හිඳගෙන ඉන්නා බව දැනගතිමි. ඉන්පසු මාගේ මුළු මූල කර්මස්ථානයේ වන ආනාපානයට සිත යොදමි. ආශ්වාස ප්‍රශ්වාසයත් වැටහුණියේ ශරීරයෙන් පිටතෙමෙනි. ආශ්වාසය හඳුනාගන්නේ උදරයේ පිම්බීමෙනි. ප්‍රශ්වාසය හඳුනාගන්නේ උදරයේ හැකිලීමෙනි. මෙසේ විනාඩි 5ක් පමණ වෙලා සිටියේදී ශබ්ද ඇසේ. ඒ කෙරෙහි අවධානයක් නැත. සිතවිලි පැමිණේ. මේ මාගේ නොවන බව වටහාගෙන මූල කර්මස්ථානයේම හිඳිමි. සමහර විටක සිතුවිලි ඔස්සේ කතා ගොතයි. ඉබේම සිත මූල කර්මස්ථානයට පැමිණේ. දැන් මම ගෝචර බිමේ සිටින බව සතියෙන් දනිමි. ටික වේලාවකදී ආනාපානයේ සංසිඳී යයි. පාදවලට වේදනා දැනේ. වේදනා රේඛාවක් මෙන් දිස්වේ. නමුත් වේදනා ගැන දුක් නොවේ. වේදනාව තුලින් ආශ්වාස ප්‍රශ්වාසය බලමි. වේදනාව තුනී වී යයි. පැයකදී වේදනාව පුපුරු ගසා එයි. දැන් මා කෙසේ හෝ පැයකුත් විනාඩි දෙකක් පරයන්කේ ඉඳිමි. මෙසේ ටික ටික වේලාව වැඩි කරගන්නට සිතමි. මේ මාගේ පරයන්ක භාවනාවයි. සක්මන් භාවනාව ඉබේ සක්මන සක්මනේ යන සැටි බලමින් සක්මන් කරමි. සිතද පිට යයි. නැවත මා හිඳගෙන නොසිටි බවත් මා දැන් සක්මන් කරන බවත් සතියෙන් සිතා සක්මන් කරමි. ශබ්ද ඇසුණත් ගණනක් නැත. නොඑක් රූපයන් ඉදිරියේ සිත පිට යයි. නැවත මම සතියෙන් යුතුව ඇවිදින බව දැන සක්මන් කරමි. පෑයක පමණ කාලයක් සක්මනේ යෙදිමි. ගරු ස්වාමින් වහන්සේ උපදේශ පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි විස්තරය හොඳයි. ඒ විදිහටම හැම වෙලාවෙම ඉතින් අරමුණේ මෙහි තියෙනවා සතිය මෙහි තියෙනවා හිතන්න එපා. නමුත් හිත අරමුණේ හිටියට පස්සේ අරමුණේ හිටි බව දන්න බව එහෙම නැත්නම් ගෙහිමියා ගේමැද අවදියෙන් ඉන්න බව දන්න බව ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න පුළුවන් වෙච්ච දවසේ කමඨාන් සුද්ධ කිරුව නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඒක කෙරණකන් තමයි ඒකට ගරුත්වත්වයේ දෙනකන් තමයි අපි මේ බබාගේ භාෂාවෙන් ගොළු භාෂාවෙන් කතා කරන්නේ. සෝ කොයි වෙලාවක හෝ ගෙහිමියා ගේමැද ඉන්නවා. නැත්තම් මගේ හිත තියෙන දැන් සතිය කියලා එක දැනගන්න ප්‍රත්‍යක්ෂණය කර බව ලිඛිතව ප්‍රකාශිතව දේශිතව දෙන්න පුළුවන් නම් ඊට පස්සේ යෝගාවචරය තනියම හිට ගන්න පුළුවන්. ඒකට තමයි ඔය මේ වට කරගෙන වට කරගෙන එන්නේ. අන්න ඒකට අනුග්‍රහ කරමින් අපි යන් ඊගාව ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව පිම්බීම හැකිලිම විනාඩි 45කට අධික කාලයක් සක්මන් සක්මන් භාවනාවේ යෙදී පරයන්ක භාවනාවට වාඩි වෙමි. මුල් දිනවලදී තිබූ හිසෙහි ස්වභාවය එනම් හිස් මුදුනේ නහරවැල් බොහොමයක් උද්දීපනය වන ආකාරයේ පසුව තුනී වී ගොස්ය. සමහර අවස්ථාවන්හි පමණක් එම ස්වභාවය පවතී. අද උදෑසන පරයන්කයේදී පිම්බීම හැකිලිම තුනීව ගොස් සැහැල්ලු අවස්ථාවකටපත් උනි. එම අවස්ථාව මීට පෙර තිබුණද අද දින පැය භාගයක් පමණ පැවතුනි. ඒ අවස්ථාවේදී ශබ්ද ඇසුනද වේදනා තිබුණද බාධාවක් නොවිය. සිතුවිලිද නැත. අද දින පරයන්ක දෙකකදී මේ අවස්ථාව තිබුණි. පසුව පරයන්කේදී එම අවස්ථාව තිබුණේ නැත. සිතුවිලි වලින් සහ වේදනාවන් පැවතුණි. නමුත් පශ්චාත්තාවපයක්ද නැත. පළමු අවස්ථාව දිනු කර ගැනීමට උපදේශක් දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වරක් දෙකක් තමයි විශ්වාසය ඇති වුණාට පස්සේ තව තියෙනවා ස්වාමීන් වහන්සේ. එම අවස්ථාවේ අඩුපාඩු ඇතිද එය නිවැරදියයි නිවැරදියයිද උපදේශයක් දෙනසේක්වා. සක්මන් භාවනාව සක්මන් භාවනාව සතිමත්ව කරගෙන යමි. සමහර අවස්ථාවන්හි සිත පිට ගියද ඊතා ඉක්මනින් ඒ බව දැන නැවත ඉරියව්වට හිත යොමු කරගත හැක. ඔසවනවා, ගෙනියනවා කියන ආකාරයට සක්මන ගෙන යමි. ඔසවන විට පයේ සැහැල්ලු බව වැල්ලේ තබන විට තද ගතිය උණුසුම් සීතල හොඳින් දැනේ. පැයකට ආසන්න කාලයක් සක්මනෙහි යෙදුනි. තෙරුවන් සරණයි. මම කියන්න උත්සාහ කරේ එහෙම හරියට පරියන්කේ කරලා යම් වෙලාවක මේ සතිය පිටනවා කියන්නේ මොකද කියලා දැනගත්තට පස්සේ හිත සතිය පිට ගන්න බැරි වුණත් නන්නත්තර වුණත් තමයි කවදාකවත් හැකයක් ඇති වෙන්නේ මට අනේ කවදාකවත් මීට පස්සේ කරගන්න බැරි වෙයි කියලා. ඒ අර එකතරක් ආත්ම විශ්වාසය ඇති වුණාට පස්සේ ඊට පස්සේ ඉතින් මේ පරියන්කේ හොඳ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. අර පරියන්කේ හොඳ නැණ මේක වර්ධින්න පුළුවන්. නමුත් මට ආයෙසර හරියන්න තියෙන අවස්ථාවක් නැති වෙන්නේ. අනේ ඒ ආත්ම විශ්වාසය තමයි අපි මේ භාවනාවක දෙන්න හදන්නේ. අන්න ඒක පුළුවන් නම් බලන්න තව කෙනෙකුට දෙන්න, දරුවෙකුට දෙන්න, ශිෂ්‍යයෙකුට දෙන්න. ඕඩි තරම් පරදින්න පුළුවන්. නමුත් නැවත කරන්න පුළුවන් හැකියාව නැති කරන්න කාටවත් බෑ. අන්නේ විශ්වාසය ඇති වෙනකන් අපි කනපින්නම් ගන්නවා. එහෙම නැත්නම් අපි හිතනවා ඒක තරක් හරි ගියාම දිග්ගටම කේවල පරිසුද්ධ භාවයෙන් පිරිසුදු වීම තියෙන්න ඕනේ කියලා. ඒ දෙකම අපේ හිත දෙන ලනු දෙකක්. ඒ නිසා හැකියාව තේරුම් ගන්න තේරුම් ගන්න ආයෙ නොහැකියාව තේරෙන්න හරි ප්‍රශ්නයක් නැහැ. ඒකට ආත්ම විශ්වාසයේ වැටීමක් වෙන්නේ ආයෙසරක් ඊට පස්සේ හැකියාව ඇති කිරීම ආධුනික මනසෙන් කරන්න පුළුවන් වෙනවා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපාන සතිය මූලික කර්මස්ථානය කොටගෙන මම භාවනා කරමි. ඊයේ රාත්‍රී පරියංග භාවනාවේදී පහත දේ නිරීක්ෂණය කෙලිමි. මාගේ මුළු ශරීරයේම හැකිලී තිබූ බැලුමක් පිම්බෙනවා මෙන් දැනුනි. ඉන්පසු ශරීරයේ පිම්බුණු බැලුම නැවත හැකිලෙනවා මෙන් දැනුනි. මෙම තත්ත්වය විනාඩි කිහිපයක් පැවතුනි. මා හිතන ආකාරයට හදවත ස්පන්දනය වන ආකාරයේද මට දැනුනි. එයද විනාඩි කිහිපයකින් නැවතුනි. මේ මුළු කාලය කාලය පුරාම මාගේ සතිය හොඳින් පිහිටා තිබුණි. පැයක් පමණ වේලා පරයන්කේ සිටීමට හැකිවිය. අද උදෑසන පරයන්ක භාවනාවද පැයක් පමණ වේලා සතියෙන් සිටීමට හැකිවිය. ඒ අතරතුර කාලයේදී S2 ඉදිරියේ සුදු පාට තිරයක් මෙන් පතිත වෙනවත් සමගම මුළු ශරීරයම පෙර නොතිබූ ආයුරින් සැහැල්ලු වී ගියේය. මම ඒ දෙසට අවධානය යොමු නොකර ආශ්වාස ප්‍රශ්වාසයට අවධානය යොමු කරනවත් සමගම ඒ සුළු මොහොතකින් නැති වී ගියේය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මාගේ ඊයේ සහ අද දිනේ භාවනා අධ්‍යක්ීමයි. මෙය නිවැරදි විය යුතු තැනක් ඇතොත් මහට අනුකම්පාවෙන් මේ පැහැදිලි කර දෙන සේක්වා. ඔබ වහන්සේගේ අරුමුණු ඒ කාර්යම සාර්ථක වේවායි පතමි. අර ශරීරයේ බැලුමක් වගේ පිම්බෙනවා. ඊට පස්සේ හැල්ලු වෙනවා. මේ වගේ ගති මුළු ශරීරය පුරාම පේන්න පටන් අරගත්තාම ඒක නිකන් අනුංගිකක් වගේ බලන්න හිටියාම නිකන් ලේගෝ සෙට් එකක් අරගෙන එක එක දේවල් හදනවා වගේ. එහෙම නැත්නම් පරණ හදලා තියෙන 3D ඩ්‍රාමා එකක් දිහා බලන ඉන්නවා වගේ මේ ධාතු ගුණ ක්‍රියාත්මක වෙන හැටි බලනකොට ඒක ඇඟට ගත්තොත් තමයි ඇඟ රිදෙන්නේ. මේක තමයි ස්වභාවය. ආන්නේ විදිහට මේ පිම්බෙන හැටි, ඇකිලෙන හැටි, සහැල්ලු වෙන හැටි, තද වෙන හැටි එකම චිත්තක්ෂණයක්වත් මෙව නැති වෙලාවක් නැහැ. කොච්චරම අනෝකොලේක ලියන්නේ එකයි දෙකයි තියෙන කියලා ඒක හිගභාවයක් නෑ. නමුත් මේක අපි පිළිගන්න කැමති නෑ. ඒ නිසා වෙන දේ ශරීරයේ සමස්තයක් වශයෙන් අරගෙන නැත්නම් ආන්තික වශයෙන් අරගෙන අන්නේ දේ විස්තර කරන්න විස්තර කරනකොට පේනවා මේක අපිටයි තියක නෙවෙයි ඍතු ගුණයටයි තියක වෙලාක පිම්බෙන වෙලාකයක් ඉන්නවා වඩදිය බාදී වාගේ ආන්නේක වාර්තා කරන්න පුළුවන් නම් අනුංග දෙයක් වගේ හරි බුදුම රසයක් තියෙනවා. ඒ වාර්තා කරන්නේ. වාර්තා කරනකොට මම යන්නේ ඒක. ඉතින් මේ නැතිකම නෙවෙයි. එහෙම නැත්නම් ඒකට යන්න ඕනේ නැති තරහකොත් මේ තියෙන්නේ. මේ වැරදි sannivedana ක්‍රමයක් තියෙනවා. ඒ නිසා ආපහු ලියපේක ආය අරගෙන ලියලා බලලා කමඨාන් වාතාව නැවත සැලකිල්ලෙන් කරන්න. එතකොට හැම කෙනාටම සතුටක්මයි ඇති වෙන්නේ. පිරිසිදු ඉදිරිපත් කිරීමක් ඇති වෙන නිසා මේ කෙනා ගැන එච්චර කියන දෙයක් නැහැ. මම මේ ඒකෙන් අරගෙන අනික් අයටත් එක්ක සමස්ත වීමෙන් කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම දැන් මෙතන සිටගෙන සිටිනවා යනුවෙන් සතිය ආරමුණු කළ විට හුස්මද සංසිඳී අවසන් වෙලා දකුණ හා වම් යටපතුල් තුල සතිය පිහිට පිහිටන අතර මෙනෙහි කිරීමක් නොමැත බලා සිටීමක් පමණි පරියංක භාවනාව මම දැන් මෙතන වාඩි වී සිටිනවා යනුවෙන් සතිය ආරමුණු කරන අතර හුස්ම සංසිඳීම අවසන් වෙලා පෙරදී රාග ద్వේෂ මොහ වශයෙන් පැමිණි සිටිවිලි දැන් අඩුවී ගිය සයක් දැනේ. දුක් විඳීම් හා සැප විඳීම් අඩුවී ගිය සයක් දැනේ. අවසානයේදී අරමුණ තුල සතිය පිහිටයි. පසුතැවීමක් නොමැත. නිවසේදී හා එදිනෙදා ජීවිතය තුළදී සතිය වැඩිම නිස්සරණ වනයේදී ඇති කරගත් ගැම්ම නොකඩවා පවත්තමි. දැනට තුන් මාසක පමණ වන කාලය තුලදී ශාරීරිය තුල දැඩි දුක් විඳීම් රාශියක් ඇති වෙමින් හා නැතිවෙමින් පැවතින. එවිට මම පරියංකයට යොදන කාලය වැඩි කළෙමි. දැඩි දුක් විඳීම් ක්‍රමෙන් අඩු වී ගොස් මේ මොහොත වෙන විට තෙමසක් පුරා ඇති වූ එම දුක් විඳීම් නැති විය. නිවසේදී කරන ලබන කටයුතු තුලදීද සතිය වඩන අතර ඒ තුල එකඟ බව ඇති වී පරියංක භාවනාව සඳහා වාඩි වීමට සිදුවේ. සක්මන් භාවනාව නොකර. මෙය මාගේ පාලනයකින් තොරව සිදුවන දෙයක් ලෙස වැටහි. ප්‍රශ්නය මෙවැනි අවස්ථා එළඹුණු විටදී සිදුවන දෙයට ඉඩදී යුතුයද? නිවසේදී කරන පරයන්ක භාවනාව පැය කීයක් දිගට පැවැත්වීම සුදුසුද? නොදන්නා මා කෙරෙහි අනුකම්පාවෙන් මග පිළිබඳ පහදා දෙන දෙත්වා. ඔබ වහන්සේට මේ භවයේදී උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. පරයන්ක භාවනාවක් විතරක් කරලා හරියන්නේ නැහැ. ඒක ඇත්තටම සක්මනත් එක්කම යන්න ඕනේ. ඒකයි මේ නිසන් වනේදී හරියන්න ගොඩක් හේතුව. Taman කැමති නැතත් ඒ වෙලාවෙ මොනවාර කරන්න එපා. ඒ නිසා සක්මන් කරනවා. ඒ නිසා gederදී ධක්මනයි පරියන්ඛයයි උපරිම කරන්න කීයද කියලා අහුවොත් පැය 24කුත් විනාඩි 30ක් කරන්න කියලා මං කියනවා. මේ කුණු අනානා කක්ක කරගෙන ගා ගන්න කොච්චර වෙලාව ඕනද කියලා මගෙන් අහන්නේ වෙයි. නිසා පැය 24ක් දාලා තව පොඩ්ඩකුත් දාන්න අල්ලපු ගෙදර ඉමුත් ඉල්ල ගන්න පුළුවන් නම් පැය භාගයක් ඉකලා සක්මනයි පරියන්කයයි කරන්න. එතකොට අල්ලපු ගෙදර මිනිසුන්ට සාන්තියක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ මෙච්චර හෙට්ටු කරන්න එපා සද්ධර්මයත් එක්ක. උපරිමයට යන්න. ඒ වගේම සිද්ධ වෙන දේ දිහා බලන් හිටියොත් කවදාකවත් පෞසිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන දිහා බලන්න බැරි කම තමයි සංස්කාර කියන්නේ. ඒවා අනණ්ඩ ගියාට පස්සේ සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. චේතනා බික්කවේ කම්මං වදා. සංස්කාර කියන්නේ චේතනා තමයි. ඒ වෙන දෙයට යන්න අරින්න ඒ ගස් කොළන් වලට කවදාවත් පෞසිද්ධ වෙන්නේ නැහැ. මොකද කිසියම් දෙයක් පතන්නේ නැහැ. ඉතින් හරි අමාරුයි. දහක් ගලක් වගේ ඉන්නවා කියන එක අමාරුයි. ඉතින් ඒකෙන් තමයි මේ ලෝකේ ගැලවෙන්න තියෙන ක්‍රමය. ඒ නිසා මේ යන ක්‍රමේ කරගෙන යන්න. එතකොට ඔය තමයි බලාපොරොත්තු වෙන දේ ඉබේම සිද්ධ වෙන්න පටන් ගනී. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස. මා පරයන්ක භාවනාව නාස්පුඩු ඔස්සේ දැනෙන ආශ්වාසය හා ප්‍රශ්වාසය ඔස්සේ කරගෙන යමි. හොඳින් හුස්ම රැලි තුනී දැනි සතිය පිහිටන අතර සිත බාහිර අරමුණු වලටද යයි. එලෙස බාහිරයට සිත ගොස් විනාඩි 5ක් 10ක් සිටින අවස්ථාවද ඇත. එය දැනගත් වහාම සිත හොඳින් ආනාපානයේ පිහිටා ඊළඟ මොහොතේ සිත හුස්ම රැල්ල සියුම්ිය ගොස් මා නිශ්චල සැපදායි ස්ථානයකට පහසුවෙන් සිටනු දැනේ. මෙය මට දැන් සුපුරුදු අත්දැකීමකි. මේ අවස්ථාවට එළඹෙන බවට මට පෙර ලකුණු සැලැස්මක් සිදුවේ. පෙර ලකුණු පහළවීමක් සිදුවේ. එනම් හිස් කබල ඇතුළට තෙරපීම මොළයේ ශෛල තුල පීඩනය වෙනස් වන්නාසේ දැනීම සිතුවිලි පහළවන වේගයේ ක්‍රමෙන් අඩු වී යාම ශරීරයේ නොදිනී යාම සහ අවුරුදු 30කට පමණ පෙර දුටු දර්ශන දැකීම යන දැනීමය මෙලෙස ගොස් එක්තරා ලක්ෂයකින් පසු එම ඊතා සැහැල්ලු ස්ථානයේ පාවෙන්නක් මෙන් දැනේ එම ලක්ෂය මට දැනෙන්නේ අම්ල භෂ්ම අනුපානයක අනුපා අනුමාපන ලක්ෂය ලෙසේය. එම ලක්ෂය පසු කරොත් පමණක් මට ඉහත අත්දැකීම් ලැබේ. නැත්නම් එම සැහැල්ලුව නොලැබී අසාර්ථක වේ. එම අසාර්ථක වීමට හේතු දෙකක් මා පැහැදිලි හඳුනා ගතිමි. එය මගහැරීමට උපදෙස් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. 1. අවස්ථාව මම ඉහත කී ලක්ෂයට පැමිණෙනට ආසන්න බව ඉහත සංඥාවලින් දැනුණු විට මා අතිශයින් උද්‍යෝගීමත් වී කෙසේ හෝ මේ අල්ලා ගත යුතුයයි සිතයි. ඒ ඉබේ සිතේ. ඉන්පසු සිත විසිරී භාවනාව නතර වේ. දෙක අවස්ථාව. ඉහත කී ලක්ෂයට පැමිණෙන්න ආසන්නව නමුත් ඉහත සංඥා ලැබීමට පෙර භෞතික කය දියාරු වන්නාසේ දැනේ. සිත ඊතා කම්මැලි කමින් කම්මැලි කමින් නිදා ගැනීමට තැත් කරයි. මෙවිටද භාවනාව අතරමඟ නවතී. මෙම ප්‍රතිවිරුද්ධ අවස්ථා දෙකේදී සිත හසුරුවා ගැනීමට උපදෙස් දෙන්න. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඒකට ඇත්තට උපදෙස් කවුරුත් දෙන්න ඕන නැහැ. හිත දන්නවා නම් මෙතෙන් යන්න ඕන කියලා. එන්නේ ඉස්සලා කුලප් වෙන එකට කියනවා අමු අඹ කනවායි කියලා. ගහේ ඉදලා වැටෙනාගින් නැතුව අමු අඹ කණ්ඩ හදනවා. ඉතින් ඒක උඩත් දත්තිරි වැටෙනවා. ඒ වගේම ඊට ඉස්සලා ශරීරේ දීවිලා යනව වෙනවනම් ඔය ඒව පෙර ලකුණු විදියට බාර ගන්න බෑ. එහෙනම් වෙන ගමනක් යන්න හදන්නේ. ඒ වගේ තමයි ඒ සමතුලිතනේ වෙන තැන, අනුමාපණේ වෙන තැන දැක්කනම් ඊට පස්සේ අනුපාවටේ නොවන බව දැන ගැනීමත් අනුමාපණයක්ම තමයි. දැන් මං අනුමාපණේ වෙලා නැහැ කියලා දන්නවා ඉච්චරයි. ඊට පස්සේ හදන්න පුළුවන්. ඒ නිසා දැන් හිතට බාර දෙන්න. හිත දැක්කනම් හිත ඒක පහසු නම් හිත නැවත නැවත එතෙන්ට යන්න උත්සාහ කරයි. ඒකට සමීකරණ නැහැ. කවුරු කිව්වට හරියන්නේ නැහැ. වරක් හෝ ඒක දැකීම ලකෝ ජයග්‍රහණයක් විදිහට සල්කලා අනුමාපණේ වෙන වෙලාව දන්නවනම් නොවෙන වෙලාව දැනගන්නවා දැන ගැනීමත් අනුමාපණයක්මයි කියන ප්‍රකාශය තමයි කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මා සක්මන් භාවනාව නිවැරදි පරියන්කේ නිවැරදිව පරියන්කයට යාමට යාමට පළමු පැයක් පමණ කරමි. පරයන්කේදී සතිය පිහිටා ගැනීමට ඒ ඊතා පිහිට වේ. ප්‍රශ්නය නිවසේදී මා සක්මන් භාවනාව කිරීමේදී වම දකුණ වශයෙන් වෙන්වෙන්ම නොව මම සක්මන් කරමින් කරමි යනුවෙන් සතිය පිහිටවා සක්මන් කිරීම නිවැරදිද දෙවෙනි ප්‍රශ්නය දෙක පරියංග භාවනාව මෙම වැඩසටහනේ පස්වෙනි දිනේදී මා ඉදිරිපත් කළ ගැටලුව ඔබ වහන්සේගේ පිළිතුර ඌයේ එය කරගෙන යන විදිහටම දිගටම කරගෙන යන්න එවිට විපස්සනාවට හැරීමට පුළුවන් කියාය. දෙවැනි ප්‍රශ්නය නිවසේදී භාවනා කිරීමේදී එය නිවැරදිව කිරීමට මට අවශ්‍ය ඉහත පිළිතුරු විස්තර කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ තුනටම අහලා තියෙන ප්‍රශ්න දෙකක් හෝ විවා තුනක් හෝ වේවා. Tamanට සක්මන් කරනකොට වම් වශයෙන් වෙනයි මෙනෙහි කරනද gediy වශයෙන්ම gediy පිටින්ම සක්මන් කරනවා කියලා තමගේ සතියට වඩා ආධාර වෙන්නේ අනුග්‍රහ වෙන්නේ මොකද්ද? ඒ නිසා මේ සතිය අඳුනාගත්තා නම් ඔච්චර ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. ඒ නිසා සක්මන් කරනකොට වැඩියෙන් සතිය පිටන්නේ වම දකුණ කියනකොටද නැත්නම් මම ඉඳගෙන නෙවෙයි මං ඇවිදිනවා කියනකොටද බලලා කෝකටද සතිය වැඩෙන්නේ කියලා බලන්න. ඊතර ගියාමත් ඔය මොන දෙයක්වත් එපා. කරන දේ කරන වශයෙන් සතිය තියනවාද කියන එක දැනගන්න. එතකොට Tamanට පෙරමග ලකුණු ඒකම වෙන්න ඉඩ තියෙනවා. සම්මා සම්බුදු සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පැරණි යෝගිනියක් වන මම මූලික කර්මස්ථානයේ සතිපට්ඨානයේ ලෙස භාවනා වැඩුවෙමි. ආශ්වාස ප්‍රශ්වාසයද සක්මනද හොඳින් කළෙමි. මේ අතර පිම්බීම හැකිලීමද තරමක් දුරට පුරුදු කෙලෙමි. භාවනා පරයන්කයේ තුලදී ආශ්වාසයට ප්‍රශ්වාසයට සිත යොමු කළ විට මුළු සිරුරම බැලුම් බෝලයක් මෙන් මෙන් පිම්බෙන හැකිලෙන අවස්ථාවක්ද අත්දැක්කෙමි. ඇඳුම් බුරුල් වී බුරුල් වීම තදවීම වැනි දේ ප්‍රකට විය. ඇතුළත ශබ්ද දහරාව සියුම්ව නොනවත්වාම දැනෙන්නට විය. සිරුර ඇතුළත සියුම් ගොරෝසු තද බුරුල් සිසිල් උණුසුම් ගොජ දැමිල්ලක්ද මුලදී භාවනාවට සීමා වූ අතර පසුව ජීවිතයේම ජීවිතේටම අනුග්‍රහ අනුගත විය. අනිත්‍ය දුක්ඛ අනාත්ම දැනෙන දැනෙන දැක්කා දැනුදු එසේමය. ජීවිතය හරිම සැහැල්ලුය. අවට පරයන් පරිසරයත් සුන්දරය. ඔබ වහන්සේගෙන් උපදේශ පතමි. සියලු දහැමි සිතුවිලි ඉෂ්ට සිද්ධ වේවා. තෙරුවන් සරණයි. ඒ වගේ කලදුටු කල වලියකම් කියලා ඒ වගේ හම්බෙච්ච වෙලාවේ පහසුකම් තියෙන වෙලාවේ පුළුවන් තරම් බලන්න සතිය අඛණ්ඩව අර ආසන්නව පිහිටවන කටයුතු කරන එක තමයි පරිසරයේ හරිගී වෙලාවේ යෝගාවචර විසින් කළ යුත්තේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ භාවනා අධ්‍යක්ීම් සහ ස්වාමීන් වහන්සේ මේ දේශන ගැන අහලා තියෙනවා. මාගේ භාවනා අධ්‍යක්ීම් සහ ධර්ම දේශනාවත් අනුව මෙම කරුණු තහවුරු කර ගැනීමට සිත්විය. නොදන්නා තැන සිටින අවස්ථාව එහිදී පංචේන්ද්‍රයන්ගේ දැනීමක් නැත. සති ඉන්ද්‍රියද නැත. එවැනි තැනක සිටි බව දන්නේ නැවත පියවිලවට ආපසුය. මාගේ භාවනා අධ්‍යක්ීම අනුව මට හැඟෙන්නේ මේ தത്വයට පත්වන්නේ සතිය උපරිම උත්කෘෂ්ඨව පැවතුණු පැවතුනාට පසුය. ධර්මදේශනාවට අනුව මේ විමුක්ත චිත්ත අවස්ථාව බව දැනගතිමි. චේතෝ විමුක්තිය ලෙස හඳුන්වන්නේ මෙයමදයි දැනගැනීමට කැමැත්තෙමි. තවද ස්වාමින් වහන්සේ අபிසංඥ නිරෝධය ගැන සාකච්ඡා වන පොට්ටපාද සූත්‍රයේ සඳහන් සංඥග්ග සංඥග්ගයත් මෙයමද විමුක්ත චිත්ත අවස්ථාවේ බොහෝ වේලාවක් ගත කිරීම මද නිරෝධ සමාපත්තිය ලෙස හඳුන්වන්නේ සතහන් යටහත් පහත්ව කරුණාවෙන් ඔබ වහන්සේගෙන් අයදි සිටින්නේ මෙම කරුණ පහදා දෙන මෙනි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉපදිච්ච ඕනම කෙනෙක් ওই தත්ත්වයට යනවා. මොනවාක්වත් දන්නේ නැත් තත්ත්වය අනිවාර්යයෙන්ම දන්නේ. ඒකට බය වෙන කට්ටියට පෘතජ්ජනියෝ කියනවා. ඒකට ගිහිල්ලා ආවට පස්සේ තිබුණේ දැන් විවේකයක් නේ දැන් නේ කලබලයි කියලා දන්නේ කරන සාපේක්ෂතාවාදී තේරෙනවා. ඊට පස්සේ ඒක සංඥාවෙන් අඳුර ගන්න කෙනාට සංඥාග්ගේ කියලා. රූප වශයෙන් අඳුර ගන්න එක්කනට වෙන පැත්තෙන් කියනවා මේක තියෙන එක කවුරක්වත් අලුතෙන් උපේන එකක් නෑ භාවනාවේ. නමුත් ඒකට බය තියෙන කෙනාට තමයි ඔය මොන ධර්මයක්වත් තේරෙන්නේ නෑ. භාවනා කරනකොට කරන බය මේක තමයි මේ අඳුල්ලා දෙන්න හදන්නේ සද්ධාව හරහා, සීලය හරහා, සතිය හරහා කියලා. ඒකට පෙළඹෙන මාර්ග රාශියක් තියෙනවා. ඒ නිසා ඔක්කොම කවදාකවත් අපට ඥාණයට අල්ල කරන්න බෑ. අපි යන මාර්ගයේ තේරුම් ගන්න පුළුවන් නම් කොටින්ම මේකට බය අරගන්න පුළුවන් නම් ගොඩ. එහෙනම් ජාම වේරම. ඒ නිසා ওই මූල ධර්ම ගොඩාක් පැති වලින් ඕක විස්තර කරන්න පුළුවන්. කෙසේ නමුත් ඒ කියන නොදන්නා ගතිය නිවන නෙවෙයි. නොදන්නා ගතියට බය වෙනවනම් ඉතින් අපායයි. ඒ නොදන්නා ගතියටයි බය අරගෙන සද්ධාවෙන් සීලෙන් සතියෙන් යන්න ඕන කිව්වනම් ප්‍රතිපදා. ඒක මේ කොහොමඩක්වත් ඉපදිච්ච ගමන් තියලා තියෙන එකක්. ඕකමට අලුතින් හම්බෙච්ච එකක් නෙමෙයි කියලා මේ තියෙන gedara තොරවල වැඩ බරපතලකම් අතහැරලා දාලා මේකට සමවදින්න පුළුවන් නම් නිවන් දකින්න පුළුවන්. මේක කවදාකවත් නිවන වෙන්නේ නැහැ. ඒකට දක්වන ආකල්පෙම තමයි අපි නිවන් ලබන්න කැමැතිද, නිවන් ලබනවද නැද්ද කියලා තීන්දුවේ. ඒ නිසා මේ රචනීලියල තියෙන මෙතන යෑමම නිවන කියලා. එහෙම කියන්න බෑ. කොහොමද ආශ්‍රව ප්‍රසාද දෙක මැද කොහොමද අපි නොදන්න තැනක් හැම වෙලාවෙම පහුවෙනවා. දන්නේත් නැහැ දැක්කට බය වෙනකොට පෘථග්ජන වෙනවා. ඒක ඕනේ ওই කියන ඕනේ පැති වලින් යන්න පුළුවන්. නිසා ඔක ওই විදිහටම දිගට කරන්න. ඒකට Tamanට අදාළ ආවේනික ගුණේ තේරෙයි කාලානුරූපව. ගෞරවනීය ස්වාමින් වහන්ස ණය විපස්සනා ආකාර පරිවිත්තක යන පද පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමු. තෙරුවන් සරණයි. ආකාර පරිවිතක්ක. ඒක මම හිතන් තුන් සැරයක් කියවිලා තියෙන නිසා බණපටි ආපහු අහන්න. එතකොට ඒක පැහැදිලි වෙයි. මේක එයාගේ අත්දැකීම සිහිනයක් ගැනත් තියෙනවා කියවනේ. පින්වත් ස්වාමින් වහන්සේ, තෙරුවන් සරණයි. මා ඉදිරිපත් කරන ප්‍රශ්නය කෙලින්ම භාවනාවට සම්බන්ධ නොවත් එය තරමක් දුරට හා සම්බන්ධ වෙන්නේ යයි සිටිමි. මාහට කුඩා කලපටන් අනාගත සිද්ධීන් සිහිනෙන් අත්දැකීමේ හැකියාව තිබේ. සෑම සිදුවීමක්ම නොවත් යම් යම් විශේෂිත සිදුවීම් එනම් මාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයන් turning points සිහිනෙන් පෙනේ. මෙම සිහිනෙන් පෙනෙන දර්ශනය නින්දෙන් අවදි වූාට පසුව මතක නැත. නමුත් අවුරුදු දෙක තුනක් හෝ ගොස් එම අත්දැකීම සැබවිටම සැබෑවටම අත්දකින්න අවස්ථාවේ එය එක විටම එක විටම මා මෙය සිහිනෙන් දුටුවායයි නේද කියා ආවර්ජනය වේ. කුඩා කල සිට මා භාවනාවට යොමු නොවුවත් වර්තමානයේ වන විට මා ඒ සඳහා යොමුව ඇති නිසා මට සිතෙන්නේ මෙම අනාගත සිදුවීම් කල් ඇතිව අත්දැකීමේ හැකියාව ඇත්තේ පෙර භවයන්හි දියුණු කරගත් මාගේ චිත්ත ශක්තිය නිසාදයි සිතේ. මේ සඳහා ඔබ වහන්සේගේ යම් උපදෙසක් ලැබෙන්නේ නම් මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. ප්‍රශ්න අවසන් ස්වාමීන් වහන්සේ. මේක මම කියාගත්තොත් කෙලෙසයක් වෙනවා. මගේ කියාගත්තොත් කෙලෙසයක් වෙනවා. මේක මගේ ආත්මය කරගත්තොත් කෙලෙසයක් ඕක නැති කිසි කෙනෙක් නැහැ මේ ලෝකේ. ඔක්කොගම හිත එහෙම තමයි කෙරුණාට පස්සේ මම නිවේද කරලා දුන්නේ කියලා අයියා වෙන්න ආද. ඕනම කෙනෙක්ගේ තියෙනවා. ඉතින් සමහරු ඒක අල්ලගෙන තියෙන කතන්දර ගොතනවා, පේන කියනවා, නිවිති බලනවා. සමහරු ගණන් ගන්නවවා. ඒත ඒ ওই தත්වෙනදී හිතක් කාටවත් නැහැ. ඒ නිසා ඔය ගණන් ගන්න එපවුවා. ඕ ගණන් ගන්න පටන් අරගත්තොත් කාදාත් යථා භූතේ තේරෙන් ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා හීන જાති හතරක් තියෙනවා. ධාතු ක්ෂෝභ නිසා සිද්ධ වෙනවා, දේවතානුසරණ වෙනවා. එහෙම නැත්නම් පුබ්බ නිමිත්ත වෙනවා. එහෙම නැත්නම් ආසන්න කාරණා වෙනවා. ওই හතරෙන් කොයි එකකින් හරි වෙනවා. පස්සේ ගැට ගහලා කියනවා මේක වුණානෝ මට දැනගන්න බැරි වුණානේම කියලා. පස්සේ ගොරන කතන්දර ඔවා තියෙන්නේ. ඒක ඔක්කොම මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක ආත්මගේ ආත්මේ නෙවෙයි කිව්වොත් නම් නිවන අතගා. ඕක මොකක් හරි දිනු කරන්න හදනවනේ. ඉතින් ළඟදිම කෝවිලක් දාගෙන සෑහෙන ගාණක් අම්බ කරගන්නවා. එක එක දෙවිවරු ඇවිල්ලා අරුඩ වෙන්න පටන් ගන්නවා. නෑ පිස්සෙ පියහට දැකපුවාම දෙයියෝ වට කරනවා නිලමැස්සෝ වගේ. ඔයගේ තකතිරුකම කඩු වඩුවක් තියෙන්න ඕනේ. ඔය දෙවිවරුන් ඇවිල්ලා නිලමැස්සෝ ආන. ෆොක් කාලේ පිපලර බාම එක එකක් තෙන්නේ. ඇයි බුදුහාමුදුරු ඉන්නේ? සතියට එක එකක් නිලමැස්සෝ අහන්න ඉන්නේ. ඒ නිසා සතිය මේ භාවනාවට සම්බන්ධ නැහැ කියලා ලියලා තියෙන්නේ. භාවනාව සම්බන්ධ නැහැ. ඒ නිසා එකයි කියන්න තියෙනවා හම්බ වෙන ඔක්කොම අං එනවා, අඳුර බෑ වෙනවා, අරක පේනවා මේක පේනවා. ඒක මම නෙවෙයි, ඒක මගේ නෙවෙයි, ඒක මගේ ආත්මේ නෙවෙයි කිව්වොත් ගමන ඍජු පාවත high level road එකේ intercity එකේ ගියා වගේ. මේ හැමතැනම නතර කර කර යන්න ගියොත් ගමනක් නැහැ නෑ ගොයියෝ. එනවනම් ඒ ඒක ගණන් ගන්න එපා. හොඳයි අපි පැයක් අරගෙන තියෙනවා. තේරුවන් සරණ ස්වාමීන් වහන්සේ දෙකයි වෙලාව අර පොඩි පුතෙක් ඉන්න ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ. අද වෙලා දෙන්න විදියක් නැහැ අපි හෙට දාමු. හොඳයි ස්වාමීන් තේරුවන් සරණයි. එහෙනම් අපි නැවත තුනට රැස් වෙනවා. හරි අංක භාවනාවට. තේරුවන් සරණයි.